සද්ධම්මං මුනි රාජස්ස සම්තෝ සක්ක මොක්ඛතං ධම්ම ශ්‍රවණ කාලෝ වයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ වයං වදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉදං දුක්ඛං අරිය සත්‍යං ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං ඊතං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං ඒතං භගවතා භාරාණසියම් ඉසිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවාලෝකස්මින් තේ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සතහා බුද්ධ සම්පන්න කාරණක පින්තුනි මේ පින්වත් හැම කෙනාම දැන් සෝදානම් වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවෙන සසර දුක්ගිනි නිවා ගන්නට පුළුවන් වෙන සත්‍ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනම ඊටමත් ඕනකමින් තමන්ගේ හිත නොඑක් නොඑක් අරමුණු වල දුවන්නට නොදී මේ දේශනාව ඔස්සේම හිත මෙහෙවෙන්නේ මේ කියලා දෙන්න හදන්නේ මොකක්ද කියලා හොඳට අහන්න. අද මම පෙන්වන්නට හදන කරුණු ටික ඊ타ත්ම වටිනවා. අද බණහන ඔබටත් බණ කියන මටත් වඩා මේ පෙන්වන ටික මේ බුද්ධ ශාසනයට වටිනවා. අනාගත පරම්පරාවට වටිනවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථායි භාවයේ පිණිස පවතින වටිනාම වටිනා ධම් පරයයක් තමයි වෙනන්නට හදන්නේ. පින්වත්නි අපි හැමදෙනාම ජීවිතයේ සනසිල්ලක් රැකවරණයක් හොයමින් ජීවිතයේ තියෙන දුක අවසන් කරන්නට සැපසන සිල්ල හොයාගත් අවශ්‍ය මාවතක් හොයමින් ආවේ අද කීයක නෙමෙයි බොහෝම ඈත සංසාරෙක ඉඳලා ආපු ගමන. ඒත් අපේ ජීවිතවලට දුක නිමා කරගෙන සැප ළඟා කරගන්න තාම පුළුවන් වුණේ නැහැ. ඒකට හේතුව හැටියට පෙනෙන්නේ නිවැරදි කල්යාණ මිත්‍ර ඇසුරක් අපිට තාම ලැබුණේ නැහැ කියන එකයි. එහෙම නැතුව මේ ඔක්කොම හැම කෙනෙක්ම ධර්මයේ තේරුම් ගන්න බැරි ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් නැති අභෞවිය පුද්ගලයෝ නිසාම නෙමෙයි කියලායි මට හිතෙන්නේ. මොනතරම් නුවණක් තිබුණත් නිවැරදි මඟ පෙන්වීම නැති වුණොත් මේ සසර දුක්ඛින නිවෙන සත්‍යධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේත බොහෝම කාලයක ධර්ම දේශනා කරනකොට මම එක උපමාවක් මතක් කරලා තියෙයි. අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ළඟට ගිහිල්ලා කෙනෙක් අඟෙන් කිරි දෙව්වොත් මට කිරි ඕනේ ඕනේ කියලා ඒත් ලැබෙන්නේ මොකද එතන කිරි නැහැ කිරි එන්න නොසුදුසු තැනක් නිසා මට කිරි එපා එපා කියලා දෙව්වත් ලැබෙන්නේ එතන කිරි එන්න ලැබෙන්න නොසුදුසු තැනක් නිසා අලුත් පැටව දාපු බුරුලේ කිරි පිරුණු බුරුලෙන් අදිනකොට කිරි එනවා මට කිරි එපා එපා කියමින් බුරුලෙන් කිරි දෙවුවත් කිරි ලැබෙනවා කුමක් නිසාද කිරි ලැබෙන්න කිරි එන්න එතන සුදුසුයි ඒ හේතු ටික ඒ වගේ යම් කිසි කෙනෙක් උතේ ඉඳන් රැ වෙනකම් සසර නම් එපා මට නිවන් දකිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ මාවතේ නියම විදිහට දුක කෙරෙන ආශ්‍රයක්ෂය වෙන ප්‍රතිපදාවක් නොවුනේ නම් දුක නැති වෙන්නේ නිවන් දකිට. උදේ ඉඳන් රැ වෙනකම් ආව නිවන් දකිට නම් එපා නිවන් දකිට නම් එපා කියලා ප්‍රාර්ථනා කළා. යම් විදිහකට කටයුතු කරනවා නම් ඒ කරන ක්‍රමයට ආශ්‍රවයක් ඡේ වෙයි නම් කෙලෙස් කෙවේ නම් තුපනි වෙනවා. ඒ වගේ සහේතුක ධර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. පින්වතුනි වර්තමානය තුල ධර්ම දේශනා කරන බෝසත්වයන් වහන්සේලා ඉන්නවා මම මේ ටික මතක් කරන්නේ මේ පින්වතුන්ගේ ਵਿਚාරශීලීත්වය සඳහා. සමහර විටක ලෝකය බාහිර තියෙන දෙයක් හැටියට බාහිරින් සැකසිච්ච දෙයක් හැටියට බාහිර පවතින දෙයක් හැටියට ලෝකයේ පනවල ධර්ම දේශනා කරනවා. එතකොට නුවණක් තියෙන කෙනෙකුට මෙහෙම හිතන්න සුදුසුයි හිතන්න පුළුවන්. ලෝකයේ බාහිර තියෙන දෙයක් නම් කොහොමද අපිට හිතලා දුක් වෙන්න පුළුවන්කම තියෙන්නේ? හිත හිතා දුක් වෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා. තව ස්වාමීන් වහන්සේලා පනවන ලෝකය කියන්නේ හිතේ. ලෝකයම අපේ මනස තුලයි කියලා. එතකොට නෝනක් කෙනෙකුට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් අහන්න පුළුවන්. එහෙමනම් බාහිර භෞතික දේවල් කැඩුනහම බිඳුනහම ඇයි අපිට දුක එන්නේ කියලා. ලෝකේ බාහිර නම් තියෙන්නේ හිතට දුක් වෙන්න බැරි වෙන්න ඕනේ. ලෝකයේ හිතේම තියෙන එකක් නම් ලෝකයේ හිතෙන්ම හදාගත් එකක් නම් ලෝකයේ මනෝමය සිද්ධියක් නම් බාහිර වස්තු විපරිණාම වුණාම ඒකෙන් අපිට රිදෙන්න බෑ දුකෙන්ද බෑ ඒ නිසා ඒතේත්තේ උභවන්තේ අනුපගම්ම මච්චේන තථාගතෝ අභිසම්බුද්ධා බාහිරයේ එකාන්තයක් ආධ්‍යාත්මික එකාන්තයක් මේ අන්ත දෙකකින් එකකටවත් නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ. යමෙක් ලෝකයේ බාහිරින් පනවයි නම් ඒක එකාන්තක මිසක නිවන් මඟ නෙවෙයි. ලෝකයේ ආධ්‍යාත්මිකව පනවයි නම් ඒකත් එකාන්තයක් මිසක නිවන් මඟ නෙවෙයි. නිවන් මඟ කියන්නේ මේ ඕවන්තයම මේ අන්ත දෙකම අතහැරලා මේ අන්ත දෙකින් එකකටවත්පත් වෙන්නේ නැති දර්ශනයක් වෙන්නවා. ඉතින් අන්න ඒ ටික ගොඩාක් වටිනවා. අපි පොඩ්ඩක් විස්තර කරලා නුවණින් බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා අපේ ජීවිතේ හැම වෙලාවෙම මේ පෙන්නන ධර්මයෙන් කොතනකින් ඇහුවත් කාගෙන් ඇහුවත් තමන්ගේ ජීවිතයට ආදේශ කළා බලලා තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නය විසඳිලා නැත්නම් මේක හරි කියලා සෑහීමකටපත් වෙන්න එපා. හරිනම් Tamanටම තේරෙන්න තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නෙට උත්තරය හැටියට ඇවිල්ලා. තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් දුක්ඛං අරිය සත්‍යම් මේ දුකයි කියලා පෙන්වා වදාළා. ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණං දුක්ඛං අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ යම් කිච්ඡන් නලපති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ දුක මෙනෙහි කරන තව පුද්ගලයෙක් පිළිවෙච්ච නෙවෙයි මේ දුක ගැන සත්‍යයනා කරන්න නෙවෙයි මේ දුක තමන්ගේ ජීවිතේ සිද්ධියක් වෙන්නට ඕනේ. මම අතීතෙන් දුක පෙන්නෝ අනන්ත සංසාරේ අපි මෙච්චර මෙච්චර දුක් විඳපු අයයි කියලා ඕගොල්ලන්ට කෙසේද කෙසේද කියලා විමතිය ඇති වෙන්න පුළුවන්. සැක සංකා ඇති වෙන්න පුළුවන්. අනාගතේ හිතේ සසරදී මෙහෙම මෙහෙම දුක් ලැබේ දුක් නිදින්න වෙයි කියලා අනාගතෙන් කිව්වොත් ඒකත් ඔයගලන්ට කෙසේද කෙසේද විමති ඇති වෙන්න පුළුවන් මෙසේ මේ දැන් මෙතන වුණා වූ ඔබට මේ දැන් මම දුක කියන එක මොකක්ද කියන එක ජීවිතයෙන් වටහලා දෙන්නම් පෙන්වන්නම් මෙහෙම ඉන්නකොට මෙතන ඉන්න ඕගොල්ලන්ට අහවල් පුද්ගලයා මැරුණා. අහවල් පුද්ගලයා අනතුරකටපත් වුණා. අහවල් පුද්ගලයා නැසුණා. කියලා පණිවිඩයක් ආවොත් ඒ නිසා ඔබට දුක් දුම්නස් එන්න පුළුවන් පුද්ගලයෝ ලෝකේ ඉන්නවාද කියලා බලන්න. ඉන්නවා. අහවල් වස්තුව විනාශ වුණා. අහවල් දේ විනාශ වුණා. අහවල් වස්තුව කැඩිලා බිඳලා ගියා කියලා මෙතන ඉන්නකොට පණිවිඩයක් આવුත් ඔයගොල්ලන්ට දුන්නස් එන්න පුළුවන් වස්තු බාහිර තියනවද කියලා බලන්න. තියෙනවා. එතකොට එබඳු පුද්ගලිය නැසනා කියලා එබඳු තේ විනාශනා කියලා අහුවත් ඔබට දුකක් නොවන වස්තු තියනවද පුද්ගලයෝ ඉන්නවද? ඉන්නවා. එතකොට මෙන්න මේ යම් පුද්ගලයෙක් නැසුණු නිසා වදබන්ධනයට පත් වුණා කියලා අහනකොට ඔබට දුක එනවා නම් ඒ දුක ගැනමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. යම් වස්තුවක් විනාශ වුණා යම් වස්තුවක් කැඩුණා බිඳුණා නැති වුණා කියලා අහන්න ලැබුණොත් මෙතන ඉන්නකොට ඔබට දුකක් එන්න පුළුවන් වස්තු තියෙන මේ ලෝකේ අන්න ඒ ධර්මතාවය පිළිබඳවමයි මේ බුදුජානන් වහන්සේ පෙන්වන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබට මෙතේ ඉන්නා වූ ඔබට කවුරු හරි දැන්නොත් ගැහුවොත් නිඳා කළොත් අපහාස කළොත් ඔබට දුක් එයිද ඒ ඒ දුක ගැනමයි කියන්නේ පින්වතුනි කෙටියෙන් ගත්තොත් ඔබගේ ජීවිතයේ සැප දුක් දෙක තීරණය වෙලා තියෙන්නේ තීරණය කරන්නේ ඔබ නෙවෙයි ඔබගේ ජීවිතයේ සැප දුක් දෙක තීරණය වෙලා තියෙන තීරණය කරන්නේ බාහිර පුද්ගලයේ බාහිර වස්තු. බාහිර වස්තු මත තමයි ඕගොල්ලන්ගේ සැප දුක් දෙක තියෙන්නේ. ඒ වස්තු විපරිණාම වුණොත් කැඩුනොත් බිඳුනොත් ඕගොල්ලන්ට දුක එනවා. ඒ පුද්ගලය විපරිණාම වුණොත් මැරුණොත් නැසුණොත් ඕගොල්ලන්ට දුක එනවා. ඕගොල්ලන්ට අහිතවත් වූ අමනාප ඕන කෙනෙකුට ඕගොල්ලන්ට විඳවන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති ප්‍රියමනාප වස්තු ටික විනාශ කළා ඕගොල්ලන්ව හිතවන්නත් පුළුවන්. ඕගොල්ලෝ කැමති ප්‍රියමනාප වස්තු ටිකට හානි නොකොට ඕගොල්ලන්ව දුක් නොකර තියන්නත් පුළුවන්. ඕගොල්ලන්ගේ ප්‍රියමනාප නෑදෑයන්ව මරලා නැසලා ඕගොල්ලන්ට දුක දෙන්නත් පුළුවන් ඒගොල්ලන්ට උපස්ථාන කරලා ඕගොල්ලන්ට සතුට දෙන්නත් අනිත්‍යයට පුළුවන් ඕගොල්ලන්ගේ ජීවිතයේ සැප දුක් දෙක තීරණය වෙන්නේ තීරණය කරන්න යන අය. ඒ වගේම Tamanට ගහලා බැනලා නිന്ദා පහස කරලා Tamanව දුක් කරන්න පුළුවන්කම අනිත් අයට තියෙනවා. Tamanට සතුටු කරන ප්‍රශංසා කළා දුක් නොවන විදිහට ඕගොල්ලෝම තියන්න පුළුවන් කමක් එතකොට තමන්ගේ ජීවිතයේ සැපසතුට එක රඳා පවතින්නේ අනිත්‍ය අනිත් දේවල් බාහිරය බාහිර දේවල් මතයි තමන්ගේ ජීවිතයේ සැපසතට තීරණය කරන්නේ තීරණය වෙන්නේ බාහිර දෙයක් මත නම් බාහිර කෙනෙක් නම් අපි ලෝකයට වහල්ද නිවහල් වහල් වහල් බව දුකක්ද සැපක්ද දුක අන්නේ අර්ථයෙන්ම දකින ජීවිතයේ මෙන්න මෙතෙන්ට නකම්ම දුක්ඛ සමු දුක්ඛ ආර්ය සත්‍යං කියලා කියනකොට මේ මානසික මට්ටමින් ජීවත් වෙන අපේ ජීවිතයම දුක් සහිතයි. ඔබ දන්නවද ඔය දුක ඔය විදිහට දුක අනුන් අතට සැප දුක් දෙක අනුන් අතට බාර දුන්නේ බාර දීලා තියෙන්නේ කොහොමද කියලා ඔය දුක ඇති වෙන හැටි මේ දුක ඇති උනේ මෙන්න මෙහෙමයි කියලා හරියටම දැක්කොත් තමයි ඔබ දුක පිළිඳ දකින්නේ. දුක්ඛ සමුදයයි අරිය සත්‍යං දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ ඔය දුක මට ඇති උනේ මෙන්න මෙහිම නේද කියලා හොඳට කෙනෙකුට පෙනෙනවා හොඳට කෙනෙකුට පෙනෙනවා නම් එයා දුකක් දන්නවා දුක්ඛ ආර්ය සත්‍යයක් දන්නවා හොඳට බලන්න යම් පුද්ගලයෙක් නැසුණු නිසා වදබන්ධනයට පත් වෙච්ච නිසා ඔබට දුකේ නම් යම් ද්‍රව්‍යයක් නැසෙන නිසා කැඩෙන දුක නිසා ඔබට දුක එනම් ඒ දුක ගෙනත් දෙන්න හේතුව හැටියට හොඳට බැලුවොත් කියේ ඒ හැම වස්තුවක් කෙරෙහිම පුද්ගලයෙක් කෙරෙහිම අපේ ඡන්ද රාගයක් ඇති බව දැන් කොහොමද ඒ ඡන්ද රාගය ඒ වස්තුන්ට ඒ පුද්ගලයන්ට අපේ චන්දරාගය ඇති උනේ කොහොමද? මෙන්න මේ කාරණාවයි ගොඩාක්ම වටින්නේ. පින්වත්නි මේ ස්පර්ශ ආයතන හයේ ඒ කියන්නේ ඇහි යථා ස්වභාවයේ යම්තේද රූපේ යථා ස්වභාවයේ එපන්වි රූපේ යතහ ස්වභාවයේ යම්සේද ඇහි යතහ ස්වභාවයේ බව. ඇහැ අනාත්මයි නම් රූපයත් අනාත්මයි රූපය අනාත්මයි නම් ඇහත් අනාත්මයි කෙනෙක්ගේ පුද්ගලයෙක් නෙවෙයි. ඔබේ ඇස් ඉදිරි පිටට යම් රූපයක් ආවොත් නැත්නම් ඔබ රූපයක් දැක්කොත් මොකද වෙන්නේ? ඔබට පෙනෙන්නේ හැබැයිම සත්ව නොවන පුද්ගල නොවන අනාත්ම රූප මාත්‍රය. හරියට ටීවී එකක පෙනෙනවා වගේ. ඒ රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපේ පෙනුනහම පෙනෙන රූපය ඉපද නිරුද්ධ වෙනවා සමගම අපි ඒක හිතින් මොසවල ගන්නවා. අපි කෙටියෙන් ගත්තොත් ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට ඇස් ඉදිරි පිටට එන රූපයේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඒ රූපයේ හිතෙන් ඔසවලා අරගෙන හිතේ තියෙන දැන් අපි සිහි කරගන්නේ දැකපු රූපෙමයි. දැකපු රූපේ සිහි කළා අරගෙන ඒ සිහි කරගත්ත රූපේ ආනන්දය මේ මගේ දරුවා නේද පුතා නේද මට ඉන්නේ මෙච්චරයි මේ දරුවව මම මේ මේ විදිහට හදන්න ඕනේ කියලා ඔබ හිතේ තියෙන නිමිත්ත එක්ක තණ්හාව ඇති වෙන කම්ම ආදරය ඇති වෙන කම්ම සෙනෙහස ඇති වෙන කම්ම හැසිරෙනවා. හැසිරিলা මම මේ හිතන්නේ දැකපු රූපෙටයි මම දැක්කේ හිතන රූපෙටයි කියලා දෘෂ්ටියෙන් දෙකකට යාකලහම ඔබ පැත්තකට යනකොට ඉබේම තමන් කැමති වස්තු බාහිර තියෙන දේවල් බවට තීරණය වෙලා ඉවරයි. දැන් ඔබට කැමැත්තෙන් යුක්ත දෙයක් සිහි කරනකොට ඔබට තේරෙන්නේ මම මේ සිහි කරන්නේ ඇස් ඉදිරියට ආපු රූපේ කියලාමයි. ඇස් ඉදිරි පිටට රූපයක් එනකොට මට පෙනෙන්නේ මං අර කැමැත්තෙන් ආසාවෙන් ඉන්න කෙනාමයි දෙමයි පේන්නේ කියලා. ඔබගේ මානසික ගතිය යම් තේද පෙනෙන ස්පර්ශ ආයතන හයේ ගතිය බව. ස්පර්ශ ආයතන හයේ ගතිය යම් තේද මානසික ගතිය බව. දැන් ඔබට සිහි කෙරුවොත් වටිනා පුද්ගලයේ වටිනා දේවල් ලෝකයේ තියෙනවා වගේ තියෙනවා. දැක්කත් ඇහුවත් වටිනා පුද්ගලයේ වටිනා දේ හම්බුණා වගේ තේරෙනවා. තණ්හාව කියන එක තමන් තුල තමාගේ හිතේ ඇතිවෙන ධර්මතාවය. රූපය කියන එක තමන්ගෙන් පරිබාහිර එහා පැත්තේ සතර මහා ධාතුන්ගෙන් නිර්මිත වෙච්ච එකක්. මේ තණ්හාව කොහොමද කලබල ආහාරයෙන් හැදුණු රූප පැත්තට සංක්‍රමණය වුනේ? ගියේ කොහොමද? මෙන්න මේ දෘෂ්ටියෙන් අවිද්‍යාවෙන් මේක හොඳට බලන්න මේක හරියම වටිනා දෙයක්. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියනකොට දුක ඇති වෙන තණ්හාව ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා. දුක්ඛ සමුදය ගැන හොඳට නුවණක් තියෙන්න ඕනේ. දුක ඇති කරපු හේතුව ගැන. අපි කියමු ඔබගේ දරුවා මරුණා කියලා දැන් පණිවිඩයක් ආවොත් අනතුරකටපත් වුණා කියලා පණිවිඩයක් ආවොත් ඔබට දුක දැනෙනවද නැද්ද? දුක දැනෙනවා. හොඳයි. ඒ දුක දැනුනේ කුමක් නිසාද? මම ආදරය කරන ප්‍රිය කරන දරුවෙක් මට ඉන්නවා කියන අදහසක් ඔබට තිබුණා ඒ ප්‍රිය වූ මනාප වූ දරුව නැති වෙච්ච නිසා තමයි දැන් දුක. දුක ගෙනත් දෙන විදිහට ප්‍රිය වූ මනාප වූ දරුවෙක්ව ඔබට හම්බ වුණේ හැදුනේ කොහොමද කියලා බලන්න. හැමදාම ඇස් ඉදිරි පිටට ආවේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් ධම්මස් ආහාරාදී කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතුයෙන් අවකාශ ධාතුව වරාගෙන රාශි වෙච්ච තැනක රූප නිමිත්තක්. එබඳු රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපයම දැන් ඒ පෙනෙන රූපය කනබුන ආහාර යුක්ත සතර මහා ධාතුව බදාගෙනයි තියෙන්නේ අතුරු කරගෙනයි තියෙන්නේ. ඒ රූප නිමිත්තම ඔබ රූපී සැබෑ ස්වභාවය නොදන්නා අවිද්‍යාවෙන් හිතින් සිහි කරගන්නවා. දැකපු දේ හිතින් සිහි කරගන්නවා. දැන් හිතෙන් සිහි කරගන්නකොට ඒ රූප නිමිත්තම ඒක චිත්ත සමුත්ථානයි. හිතෙන් ඔසවලා තියෙන චිත්තජය. දැන් මේ හිතේ තියෙන රූපෙටයි ඔබ තීරණය කරන්නේ පෙවුණු රූපෙටයි හිතන්නේ කියන අදහසින් මේ මගේ දරුවා දරුවගේ නම මේකයි දරුවව උසන්නන්න ඕනේ දරුවර මේ මෙච්චරයි මට දරුවෙකුට ඉන්නේ මේ වගේ තණ්හාව ඇති වෙන කම්ම මනසේ තියෙන මේ නිමිත්තට ඔබ තණ්හාවෙන් හැතිරෙනවා. හැබැයි ගන්නෑ ඔබ මේ තමන්ගේම හිතේ නිමිත්තක් එක්ක නේද මේ පොරකන්නේ කියලා. එතනත් නෙමෙයි දෝෂේ තියෙන්නේ. ඊට පස්සේ එහෙම හිතලා හිතලා ඒ හිතපු නිමිත්ත හිතෙන් හදාගත්ත උපාදාන සහිත ඒ කර්ම නිමිත්ත පෙනුණු දෙයටයි මම මේ හිතන්නේ පෙනෙන දේ ගැනයි හිතන්නේ හිතන දේ මම හිතන්නේ පෙනෙන දෙයටයි කියලා දෘෂ්ටියෙන් ඔබ යා කළාම දැන් ඉබේමයි තමන්ට තේරෙන්නේ මම කැමති මම ප්‍රිය වස්තුවක් බාහිර තියෙනවා බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා වගේ දැනකින් තමයි තමන්ට දැනෙන්නේ. සිහි කළොත් පේන්නේ රූපය, රූපය දැක්කොත් සිහි වෙන්නේ දරුවා. දරුවා කියලා සිහි කළොත් ඔබගේ මනස යොමු වෙයි රූප ආයතනයේ පැත්තට. රූප ආයතනය දැක්කොත් සිහි වෙයි දරුවා කියලා කැමැත්ත තියෙන විස්තර ටික. එතකොට ඔය ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියනකොට මේ දුක්ඛ ආර්ය දුක්ඛ සමුදය සත්‍ය කියනකොට තණ්හාව දුක ගෙනත් දෙන තණ්හාව ඇති වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහටයි කියලා ඔබට ඔබ දැක්කොත් තමන්ට තේරෙයි බාහිර වස්තු කැඩෙන්න බිඳෙන දවසට විනාශ වෙන දවසට දුක ගෙනත් එනවා නම් දුක එනවා නම් ඒ දුක එන්නේ ඒ වස්තුන් කෙරෙහි ඇති කැමැති චන්දරාගය නිසා ඔය චන්දරාගය ඇතිවෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කුමක් නිසාද ඇස් ඉදිරි පිටට වස්තුව අනාත්මයි ප්‍රත්‍ය නිසා හටගෙන හේතු නිසා හටගෙන හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවය ඒ රූපේ හිතෙන් මොසවලා අරගෙන ඒ රූපයට තණ්හා වශයෙන් මේ මගේ කියලා මාන වශයෙන් සත්‍යයක් පුද්ගලෙක් ඇතුළු දිට්ඨි වශයෙන් තණ්හා මාන දිට්ඨි කියන ආකාරයට හිතේ තියෙන හිතෙන් සිහි කරගත් රූපයක හැසිරීලා හිත අසුරවලා තමන් මේ හිතන්නේ රූපෙටයි රූපය දකිනකොට මං හිතපු දේ කියලා මේ දෙක සමාන කළාම තමන්ට සිහි කරන්නේ යම්සේද ඉබඳු වස්තු ලෝකෙ තියෙයි යම්සේ දකින්නකොට සිහි වේද තණ්හාවෙන් යුක්ත එබඳු වස්තු දැන් ඔබට මේ ලෝකේ පුරාවටම කැමති ප්‍රියමනාප පුස්තුලේ වස්තු නිර්මාණය වෙලා ඔබ දෘෂ්ටියෙන් තණ්හාව යා කළාට ඔබ යා කලේ අනිත්‍ය වූ වෙනස් වෙන කැඩෙන්න බිඳෙන්න පුළුවන් රූපයකටයි මේ තණ්හාව සම්බන්ධ කළේ. ඒ රූපය අනාත්ම නිසා කැඩෙන්න බිඳෙන්න දවසට දුක එනවා කියන එක ධර්මතාවය. දුක්ඛ නිරෝධය අරිය සත්‍යම් දුක් නැතිවීම පිළිබඳව එයාට නුවණක් තියෙනවා. මොකක්ද ඇස් ඉදිරි පිටට යම් රූපයක් හම්බ වෙයි නම් ඇස් ඉදිරි පිටට පැමිණෙන හම්බ වෙන රූපයේ සැබෑම ස්වභාවය අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවයෙන් යුක්තයි. එකට නොයේ විදිහට හේතු ටිකක් අරලා දෙන්නේ. එබඳු රූපය ඇස් සිතිවි පිටින් අහකට යනවත් එක්කම ඒ රූපය අරඹය ඒ රූපය සිහි කළ හිතෙන් අරගෙන ඇස් සිතිවි පිටට ආවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම රූපයක් නේද කියලා ඌදී ඌ හැටි ඔබ පෙන්නනවා පෙන්නලා යාකලොත් ඒක. හිතට කියන නිමිත්ත දැකපු දේ හිතට පිළි කරලා අරගෙන දැන් ඒක හැසිරෙන්නේ ඇස් ඉදිරි පිටට ආවේ අනිත්‍ය වෙන වෙනස් වෙන විපරිණාම වෙන්න පුළුවන් අනාත්ම රූපයක් නේද කියලා පිළි කළාම ඒක කරන්නේ තර විදියටමයි. සිහි කළා මම මේ හිතන්නේ දැකපු දෙයටයි දැක්කේ මම හිතන දේ කියලා සම්මාදිට්ඨියෙන් ඒක යා කළාම ඔබට තියෙයි මේ ස්පර්ශ ආයතන හයේම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් නේද කියලා සිහිදී දැනේ. කැඩුන්න බිඳෙන දවසට විනාශ වෙච්ච දවසට දුක් වෙන්න පුළුවන් වස්තු නිර්මාණය වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික කිල්ලයයි. ඒකයි දුක දැකලා දුක ඇති වෙච්ච හැටි දැකලා දුක නැතිවීමක් දැකලා දුක නැති කරන මාර්ගය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියට කරන්න තියෙන්නේ මොකක්ද? ඔන්නෝයේ මේ දුක මේ දුක ඇති උනේ මෙහෙම මේ දුක නැති වෙන්නේ මෙහෙම නේද කියලා මෙතෙහි කරන එකමයි ඔබට නිවන් මාර්ගට කරන්න. අප මාර්ගයට පෙන්වන්නේ දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාය. ඒ කියන්නේ හොඳට බලන්න මේ පරසායතන හයේ සැබෑම ස්වභාවය තියෙනවා එකට කියන යතහ භූත ස්වභාවය කියලා. ඇත්ත ඇති හැටි පවතින ස්වභාවයක් තියෙනවා. කිසි කලක ඒ ඇත්ත වෙනස් වෙන්නේ ඒ ඇත්ත තමයි අනාත්මෝ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයෙන් යුක්ත රූපයක් තියෙනවා. ඒබඳු රූප ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනාවක් තියෙනවා. අපිට පෙනෙනවා කියන තැනක තියෙන විපාක නාම රූප දෙකක් කෙටියෙන් ගත්තොත් ඒ පෙනෙන රූපයේ සත්‍යයක් නෝ පුද්ගලයක් නෝ ද්‍රව්‍යයක් නෝ ටීවී එකේ පෙනෙන රූපේ බඳු රූප මාත්‍රයක්මයි හැමදාම පෙවුනේ. ඒක හඳුනගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඇස් ඉදිරි පිටතට පැමිණෙන රූපයේ වර්ණ සටහන සතර මහා ධාතුව බදාගෙන තියෙනවා. හොයාගන්න පුළුවන් කබලෙන්ක ආහාරය බදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ධර්මයේ කියලා පුතේ කියලා වටිනවා කියලා තීරණය කරන්න බෑ කවදාවත් ඒ පේන එක. ওই පේන නාම රූප දෙක කිසි කලක කුසල් පිටස පවතින්නේ නැහැ අකුසල් පිටස පවතින්නේ නැහැ දිට්ඨි දිට්ඨ මත දැකීම දැකීමක් විතරමයි. ඔය පෙනෙන දේ ඉපිද නිරුද්ධ වෙනවත් සමගම දැකපු දේ හිතෙන් ඔසවල ගන්නවා. දැකපු දේ අපි සිහි කරගන්නවා. දැන් සිහි කළා ගත්තට හිතට පෙවුනට රූපේ දැන් ඒ රූපේ වෙනවා. ඒ රූපයට කියනවා චිත්තජයි කියලා. හිතෙන් උපන්න එක. චිත්ත සමුත්ථානයි හිතෙන් ඔසෝක එක. ඒකේ නෑ කනබුන ආහාරය. දැන් අපි මේ දරුවා නේද මේ රත්තරන් රිදී නේද මුතුමැණික් නේද මේක මෙච්චර වටිනවා නේද කියලා ගනුදෙනු කරන්නේ තීරණය කරන්නේ සංහා වශයෙන් උපාදාන වශයෙන් ඇතිරෙන්නේ මේ නිමිත්තේ හිතේ තියෙන නිමිත්තේ එහෙම හැසිරීලා මම මේ සිහි කරගත්ත හිතන කල්පනා කරන දේ කරන්නේ පෙනුණු දෙයටයි කියලා ඔබ හිතුවොත් හිතනවා නම් අවිද්‍යාව තිබුණොත් වෙනවමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ අවිද්‍යාවෙන්මයි ඔබ මේ වටිනාකමට හිතන්නේ මොකද පෙනෙන දෙයටයි හිතන්නේ කියලා හිතන මේ දරුවා කියලාමයි හිතන පුද්ගලයා කියලාමයි හිතන එහෙම හිතනකොට මනසේ තියෙන අර රූප නිමිත් එක්ක තියෙන gati ටික සතර මහා ධාතුවට අයිති කියන gatiයක් Tamanට දැනෙන්නේ ඉබේම. දැන් සතර මහා ධාතුවේ පුද්ගලයන්ගේ රූප තියෙනවා ගොඩාක් වටිනා වස්තු තියෙනවා වගේ ඔබට පෙනෙනවා. ඊට පස්සේ ඇස් ඉදිරි පිටේ ඒ රූප සටහන් එනකොටම ආශ්‍රය දෙනවා මනසේ අර තමන් හදාගත්ත වටිනාකම් ටික මනසේ යෙදී. දුක ඇති කරන තණ්හාව ඇති උනේ ඔන්න ඔහොමයි කියනතුනේ දුක්ඛ සමුදය ඥානං කියනකොට දුක් ඇතිවීම පිළිබඳ නුවණක් තියෙනවනේ ඔයගොල්ලන්ට. ඔගොල්ලෝ හොඳට හිතලා බලන්න අපිට දුක ඇති කරන තණ්හාව ඇති වෙලා තියෙන වස්තු වලට කොහොමද කියලා ඔන්න ඔය විදිහටයි දුක ඇති වෙලා තියෙන්නේ. ඔන්න ඔය ටික දකින්න එකටයි දුක්ඛ සමුදය ඥානය කියලා කියන්නේ දුක ඇතිවීම පිළිබඳව නුවණක් තියෙනවා. දුක ඇතිවෙන්නේ තණ්හාව නිසා කියනකොට ওই තණ්හාව කියනකොට මෙන්න මේ විදිහට හැසිරුණු නිසා මේ රූපිත තණ්හාව ඇති වෙලා මට දුක ආවේ කියනකොට දුක දන්නකොට එයා දුක්ඛ සමුදය දන්නවා දුක්ඛ සමුදය දන්නවනම් එයා දුක දන්නවා දෙක එකට තියෙනවා ඇයි මෙන්න මේ විදිහට කරුණා කළ නිසායි දුක ආවේ කියනකොට දුකයි සමුදය දෙකම දන්නවා මට දුක ආවේ මම මේ විදිහට කටයුතු කළ නිසා නේද කියලා දුක දන්නකොට සමුදය දන්නවා චතුරාර්ය සත්‍ය දෙන් කරන්න බෑ ඊට පස්සේ ඔබ නිරෝධය දන්නවා ඇස් ඉදිරිපිටට එන රූපය ඉපද නිරුද්ධ වෙනකොට ඒ රූප නිමිත්ත සිහි කළා අරගෙන වටිනා විදිහට තණ්හාවෙන් දිට්ඨියෙන් මම මගේ කියන මානෙ යුක්තව හැසිරෙන්නේ නැතුව පිනුණු පැත්තේ රූපේ තියෙන සැබෑම ස්වභාවය මම සිහි කළොත් එතකොට රූප වැත්තට යන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මයක් ඇස් ඉදිරියට ආවා කියන පණිවිඩය නේද? එහෙම වුණොත් මේ වටිනා වස්තු තියෙනවා ඉන්නවා කියලා කැඩුනහම විදුනහම දුක වෙන වස්තු නිර්මාණය වෙන්නේ නැහැ නේද කියලා දකිනකොට ඔබ ඉදීමයි දුක්ඛ නිරෝධය දන්නවනම් සමුදය දුරු වෙන විදිහට සුඛ නිරුද්ධ වෙන විදිහට නිරෝධය දන්නවා. නිරෝධය ගන්න කෙනා සමුදය ඇතිවිච්ච හැටි දුක දුකයි තණ්හාවෙන් යුක්ත ස්කන්ධ ටික දුකයි කියන එක ඉදීම දන්නවා. ගාත මාර්ගයේ හැටියට ඔබට හම් වෙන උත්තරය මොකක්ද? සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් සියලුම මේ ලෝකේ හැදුන හැටි මේ දුක ඇති උනේ මෙන්න මෙහෙමයි නේද කියලා බලන පළමින් කායගත සතිය වඩන අපි කියමු කෙනෙක්ව සිහි වෙනකොට මේ ශරීරයේ තින් දැන් කායගත සතිය මේ ශරීරයේ තියෙන්නේ කෙස්ලොම් නියතත් හම්මස්නහර ඇට ඇට මිදුවාදී කුණු කොටස් රාශියක් නේද මෙබඳු රූපයේ හිතෙන් සිහි කළා අරගෙන සත්‍යයේ කුජලයේ ආත්ම වශයෙන් හිතලා මම හිතන්නේ දැකපු දෙයයි කියලා මම යාකලොත් මෙන්න මේ රූපයේ දුක ගෙනත් දෙන මට්ටමට මේ තණ්හාව රූපෙට යාවෙනව නේද කියලා බලමුම ලෝකයේ ඇති වෙන හැටි දුක ඇති වෙන හැටි සමුදය වෙන හැටි බලමින්ම කායගත සතිය වඩනවා අර විදිහටම මේ ශරීරයේ කෙස් ලොම් නියත ධම්මස්හර ආදී කුණු කොටස් ටිකකින් යුක්තයි කන පුද ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා බලනවා මේ රූපය ඉපද නිරුද්ධ වෙනකොට හිතෙන් සිහි කළා අරගෙන සත්‍යයේ පුද්ගලික ආත්මයක් හැටියට හැසිරෙන්නේ නැතුව ඇස් ඉදිරි පිටට ආව රූපයේ ඇත්ත මෙන්න මේ කුණු කොටස් ටික ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා තීරණය කළොත් බාහිර තියෙන රූපයේ සත්‍යයේ පුද්ගලයේ රූපයක් වටිනා රූපයක් කියන ගතිය නැතිලා දුක නොයන බවට පත් වෙනවා නේද කියලා බලමින් ආයතන තියවනවා. වය ධම්මාන පස්සීම දුක නැති වෙන විදිහට තණ්හාව නැති වෙන විදිහට පළමෙන් කායසතිය වඩනවා. මේ රූපය අරබය තණ්හාව ඇති වෙන්නේ මෙහෙමයි දුක ඇති වෙන්නේ මෙහෙමයි තණ්හාව නැති වෙන්නේ මෙහෙමයි දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා බලමින් කායසතිය වඩන්න පුළුවන්. මෙන්න මේ චතුරාර්ය සත්‍යයේදී දුක්ඛේ ඥානං කියනකොට තමන්ගේ තමන්ගේ තණ්හාව පතිත වෙච්ච තමන් උපාදාන වශයෙන් ගත්තා වූ ඒක සත්ව පුද්ගල ආත්ම වශයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රිය වටිනා වස්තු හැටියට වෙන්න පුළුවන් එතකොට කාම උපාදාන එහෙම නැත්නම් දිගින් දිගටම එන යන ආත්මයක් පිළිපත වෙන්න පුළුවන්. කුමන හෝ උපාදාන වශයෙන් හිතෙන් සිහි කරගන්න නිමිති බාහිර ස්පර්ශ ආයතන හයට ගැට ගැහුවොත් අයිති කිව්වොත් ඔබ ස්පර්ශ ආයතන හයේ දෙතිලා ඔබ මායයට අහු වෙන මායයට බැඳිච්ච කෙනෙක් වෙනවා. දුකේ බැඳිච්ච කෙනෙක් වෙනවා. ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැක්කොත් සිහි කළොත් ඔබ දුකෙන් මිදෙන්න තණ්හාවෙන් මිදෙන්න මායයට අහු නොවුණු මාර්ගබන්ධනේ මිදුණු කෙනෙක් වෙනවා. අපි කෙටියෙන් ගත්තොත් දැන් ওই ටික අහලා තියෙන නිසා ওই විදියට දැනගන්න ඔබට ප්‍රතිපදාව හැටියට අපි කියමු දරුවා කියලා ඔබට සිහි වුණා කියලා කියන්නේ සිහි වෙනකොට ඒ සිහි වෙන නිමිත්ත දරුවම බව පිළි අරගෙන දරුවා ගැනම හිතේ කිරින් කළ අවසන් කළොත් ඔබ පංච උපාදානස්කන්ධයට උපාදානයි ඔකට කියනවා අනුසෝතගාමී කියලා. කෙලෙස් වලට අනුව යනවා. දරුවා කියලා සිහි වෙනකොටම ඔබ අනිත් පැත්තට යනවා නම් උගහට යනවා නම් ඒකට කියනවා මතිසෝතගාමී කියලා පෙනුණු පැත්තට යන්නේ මේ කෙලෙස් වශයෙන්. දරුවා කියලා සිහි වෙනකොටම මම දරුවා කියලා සිහි කළාට ඇස් ඉදිරි පිටට ආවේ කන බොන ආහාරයෙන් යුක්ත කුණප කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු රූපයක් නේද කියලා රූපේ ඇත්ත පෙන්වන්න පැත්තට යනවා මිසක දරුවා කියලා පිළි අරගෙන හිතින් කියින් කියින් කරන්නේ. එතකොට කියනවා පාටිසෝතගම් උඩහට ඔබ සිහි කරන අරමුණ ගානේ ආපහු සතරට යනවද නිවනට යනවද කියන අන්ත දෙක තියෙනවා. ඔබ දන්නවා සිහි කරගන්න අරමුණ තරුවෙක් හැටියට පුද්ගලයෙක් හැටියට සිහි කළා තීරණය කළා මේ මම හිතුවේ දැකපු දකින්න දකින්න පුළුවන් දරුවා ගැනයි කියලා රූපායතනයේ පැත්තට දැන්දොත් රූපායතනයේ පැත්තට හිතුවෝ ඔබ කෙලෙස් වශයෙන් තණ්හාව වශයෙන් ඇහැ අසුරු කළා රූපය අසුරු කළා වෙනවා එහෙම වුණොත් ඔබට දුක ගෙනත් දෙන්න පුළුවන් කැඩුනහම බිඳුනහම වෙනස් වෙන දුක වෙන වස්තු නිර්මාණය වෙනවා ඉතින් ඒ වගේමයි යමක් සිහි වෙනකොට සිහි වෙනදී සිහි කරනදී සත්පුද්ගල ආත්ම වශයෙන් හිත හිතා ගහගෙන යන්නේ නැතුව ඇහැ ඉදිරි පිටට කන ඉදිරි පිටට නාසය ඉදිරි පිටට ආවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් නේද කියලා තීරණය කළොත් වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික සත්‍යෝ ඉන්නවා බාහිර පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් කියනවා කියන මනස නැකිලා නැකිලා ඔබට බාහිර තියෙන්නේ අනිත්‍ය වෙන දුක් වූ අනාත්ම ධර්මතාවයක් නේද කියන හැඟීම ටික ටික දැනෙනවා. කෙටියෙන් ගත්තොත් ඔබට සිහි කරන්න පුළුවන් තේ ඇස් ඉදිරි පිටට එන රූපය දෙක සමාන කරන්න එපා. දෙක එකට යා කරන්න එපා තණ්හාවෙන් යුක්තව. දෙක මැච් වෙන්න දෙන්න එපා. දරුවා කියලා සිහි කරන්න පුළුවන් රූප නිමිත්තක් තියෙයි. ඒ රූප නිමිත්තමයි ඇස් ඉදිරිපිටට එන්නේ ඇස් ඉදිරිපිටට ආවේ මේ සිහි කරන්න පුළුවන් දරුවා කියන රූපෙමයි කියලා හිතට පෙනෙන රූපය ඇහැට පෙනෙන රූපය දෙක එකට සම්බන්ධ කළොත් ඔබ කැමති තණ්හා කරන රූපේ ධර්මගේ රූපේ බාහිර දක්ෂ පුළුවන් දේ හැටියට. දකින්නේ දරුවගේ රූපේ හැටියට ඔබට තේරෙයි ඔබේ මනසේ තියෙන වටිනාකම පෙනෙන පැත්තට සංක්‍රමණය වෙලා සාන්ද්‍රණය වෙලා තියෙන්නේ. එතනට අනාත්ම ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ රූපේ කැඩුණු බිඳුණු දවසක දුක එනවා කියන එක වළක්වන්න බෑ. කැඩුණු බිඳුණු දවසක දුක එනවා කියන එක වළක්වන්න බෑමයි. යම් වෙලාවක ඔබ මේ රූප දෙක මැච් වෙන්න දුන්නේ නැත්තම් හිතට සිහි වෙන රූපේ මොකද්ද? ආත්මයි ධර්ම සිහි කරන්නේ. ඇස් ඉදිරි පිටට එන රූපේ අනාත්ම යහරපත්ෙන් හැදලා තියෙනවා. මේ දෙක එක විදිහට තිබුණොත් දෙක එකට මැච් වෙන්න දුන්නේ නැත්තම් මම හිතන විදිහේ කෙනෙක් කැමති කෙනෙක් ඇස් ඉදිරි පිටට එන්නේ නැහැ. ඇස් ඉදිරි පිටට එන්නේ මෙබඳු රූපයක් කියලා තමන්ගේ සත්‍තාවෙන් යුක්ත නිමිත්ත පෙනුණු දෙයට යාවෙන්න නොදී පෙනෙන දේ තමන් සිහි කරගන්න දෙයට යාවෙන්න නොදී ඔබට දුකෙන්ද පුළුවන් කැඩුනහම විදුනහම විපරිණාම වුනහම දුක කෙනක් දෙන්න පුළුවන් වස්තු නිර්මාණය වෙන්නේ කැඩෙන දේ කැඩුනා නේද විදින දේ විදුනා නේද කියලා ඔබට සංස්කාරයන්ගේ අනිත්‍යතාවයම පෙනේ මිසක මගේ දරුවා නැති වුණා මගේ වස්තුව නැති වුණා කියන කමක් හම්බ වෙන්නේ ලැබෙන්නේ දුක නැතිකරන්න වෙන ක්‍රමයක් දුක ඇතිකරන්න වෙන ක්‍රමයක් ජීවිතයකට දුක ඇතිවලා තියෙන්නේ ඔන්න ඔය දැනත්තේ අපි බොහෝ කාලයක ඉඳලා මේ ටික දන්නේ අපි හිතාගෙන ඉන්නෙම අපි හිතන්නෙම අපි සිහි කරන්නේ පෙනෙන දේ ගැනයි පෙනෙන්නේ මම සිහි කළන දේ කියලා සම්බන්ධ කරගෙන ඉන්නකම තමයි මේ අවිද්‍යාවේ ලක්ෂණය. ඔය ලක්ෂණය මත පෙනෙන දේ සිහි කරන දේට සිහි කරන දේ කෙනෙක් දේටත් මනසින් යා කරගෙන ඉන්න අපි කාගදේශ මොහ සහගතව හිතන හැම දෙයක්ම පෙනෙන ඇහෙන පැත්තට යනවා. පෙනෙන ඇහෙන අරමුණ වෙනකොට රාගදේශ මොහ කියන ටික මනසේ උපදිනවායි කියන්නේ. මේ විදිහට කටයුතු කරන ලෝකයට දුකෙන් තොර යෑමක් කියමක් මේ ලෝකයට දුකෙන් මිදලා යන්න අබැටක් තරමවත් හිලක් තිබුණක් නැහැ. රාග දේශ මොහ වශයෙන් සිහි කරගෙන සිහි කරගත්ත දේ පෙනෙන්නේ කියලා හිතනකොට පෙනෙනකොට රාග දේශ මොහ සිහි කරගන්නකොට එක යායටම හරියට අතරක් නැතුව වතුර යාවෙලා වගේ වැටිලා වගේ ඔබේ මනසේ තියෙන රාග දේශ මොහ කෙලෙස්වල ගති යම්සේද එසේ වූ ස්පර්ශ ආයතන හයක් තියෙනවා ස්පර්ශ ආයතන හය යම්සේද එසේ වූ මනසක් තියෙන ලෝකයක් ඔබට සිහි කරන්න පුළුවන් වටිනා රත්තරන් ගැන රිදී ගැන මිලමුදල් ගැන දරුවෝ ගැන ඒ සිහි කරන දේවල් Taman දැකපු සවිඥානික අවිඥානික රූප වලට ශබ්ද වලට ගන්ධ වලට ස්පර්ශ වලට ලැබුවාම මේ වටිනාකම ගලාගෙන ගිහින් ස්පර්ශ ආයතන හය දක්වාම දැන් සිහි කරන්නේ රූපේ දිහා බලාගෙන මොකද ඔබට හිතෙන්නේ ඔබ වටිනා කියන දේ තියෙන්නේ රූප පැත්තේ කියලා රූපේ දකිනකොටම වටිනාකම හිතේ දෙනවා වටිනාකම සිහි වෙනකොටම රූපේ පෙනේ. උඹේ කෙලෙස් ටික ආයතනයන්ගෙන් වැහිලා ආයතනයේ වැහිලා. දුකයි සමුදයයි කියන ධර්මතා දෙක ජීවිතයේ වෙලා මේකක ඒක නිවීමක් නැහැ. නිවීමක් නැහැ. දුක්ඛ සමුදය ඥානං කියනකොට ඒක නුවණක්. දුක ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා හොඳට තමන්ම දකින්න ඕනේ දුක ඇති වෙච්ච හේතුව. මෙන්න මෙතනයි වැරද්ද. මෙතනයි දෝෂය කියලා. දුක්ඛ නිරෝධේ ඥාන කියනකොට දුක් නැතිවීම පිළිබඳ නුවණක් තියෙන්න ඕනේ. මොකක්ද? නිට්ටයයි සැපයි ආත්මයි කියලා. නැත්තම් තණ්හාව ඇති වෙන විදියට හිතෙන් සිහි කරගත්ත නිමිත්ත පෙනුණු රූපෙට නැච් වෙන්න නොදුන්නොත් පෙනෙන රූපය හිතන එකට සම්බන්ධ වෙන්න නොදුන්නොත් මේ හිතේ තියෙන තණ්හා ගතිය පෙනෙන රූපෙට ගලාගෙන යන්නේ නැහැ නේද හිතේ තියෙන සත්පුද්ගල හැඟීම පෙනෙන රූපෙට බැහැගන්නේ නැහැ නේද එහෙම වුණොත් බාහිර රූප පැත්ති, ශබ්ද පැත්ති, සත්‍ය පුද්ගලිය හෝ වටිනා දේවල් නිර්මාණය වෙන්නේ නැහැ නේද? කියලා තමයි හොඳට දන්නවා. ඒ වගේම එදාට ඒ රූපයේ කැඩෙන රූපේ කැඩෙනවා, බිඳෙන රූපේ බිඳෙනවා, නැසෙන රූපේ නැසෙනවා. කැඩෙන රූපේ කැඩුනට බිඳෙන රූපේ බිඳුනට නැසෙන රූපේ නැසෙනවට මට දුකේ ඉන්නේ නැහැ නේද කියලා දකිනවා. කැඩෙන රූපේ කැඩෙනවා, බිඳෙන රූපේ බිඳෙනවා, නැසෙන රූපේ නැසෙනවා. කැඩෙන බිඳෙන නැසෙන රූපේ මගේ වුණොත් තමන් කැමති දෙයක් වුණොත් දුක වෙනවා කියන එක වළක්වන්න බෑ. කැඩෙන්න බිඳෙන්න නැසෙන දේ තමන්ගේ උනේ මගේ උනේ මෙන්න මේ අවිද්‍යාවයි. අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත ඇති හැටි පෙන්වන්නේ නැහැ. අන්ධෙක් වගේ එක පැත්තක් අවිද්‍යාව එක පැත්තක් කරනවා. ඇස් ඉදිරිපිටට ආපු රූපේ ඇත්ත පෙන්වන්නේ නැහැ. දෙවනුවට තව වැඩක් කරනවා. ඒ රූපය නිරුද්ධ වෙනවත් එක්කම ඒ රූප නිමිති එහෙම මොසවල හිතට අරගෙන යනවා. අවිද්‍යාව පත්‍ය සංකාරා කියනකොට අවිද්‍යාව ඇත්ත නොදන්නන කෙනෙන පැත්තේ ඇත්ත නොපෙන්නා සංඛාරයක් ඇති කරන මේ දැකපු රූප නිමිත්ත ඔසවලා ගන්න. අරගෙන ඒ ඒ රූප නිමිත්තට හිතේ කීම් කිරින් කරනවා. දැන් හිතින් ඔසවලා ගත්ත රූපෙට හිතනවා කියනවා කරනවා හැබැයි හිතන්නේ මොකද්ද? පුඤ්ඤාභි වශයෙන් හෝ අපුඤ්ඤාභි වශයෙන් හෝ ආනිච්ඡාභි වශයෙන් හිතින් කීම් කිරින් කරනවා. සංඛාරපච්චය විඥානං කියන්නේ මොකක්ද? හිතෙන් කියින් කිරින් කළා ඕගොල්ලෝ දැනගන්නේ කොහොමද මම හිතුවේ රූපේ ගැනයි කිව්වේ රූපේ ගැනයි කලේ රූපෙටයි කියලායි දැනගන්න. දැනගැනින්න මේ විඥානය මොකේද මේ දෙකම එකට යාම. ඒකට මේ කර්ම විඥාණයෙන් කරන්න මොකක්ද? කෙලින්ම මේ ආයතන ටික ඔක්කොම සම්බන්ධ කරනවා. යාකම්ම. අවිද්‍යාවෙන් හටගත්ත අවිද්‍යාව කියනකොට හැම වෙලාවෙම ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට නාසය දිව ශරීරයේ පිටට ඉතින් හිතන දේක තියෙන සැබෑම ස්වභාවය නොපෙන්නනකම් ඒකෙම අනිත් පැත්ත ඒක නොපෙන්න නිකන් ඉන්නවනම් කමක් නැහැ ඒ දැකපු රූපයේ සිහි කරවලා අරගෙන අහපු ශබ්දයේ සිහි කරලා අරගෙන ඒකට හිතනවා මේ රූපේ අහවල් කෙනා මේ දහවල් පුද්ගලයා මේ දහවල් සත්‍යය නේද කියලා නැත්තම් මේක රත්තරන් මේක මෙච්චර වටිනවා මෙච්චර ගානකට වික්කහැකි ඔහොමයි හිතන්නේ. හිතට ලෝභය ඇති වෙන විදිහට හෝ ද්වේෂය ඇති වෙන විදිහට හෝ මෝහය ඇති වෙන විදිහට හෝ අලෝභය ඇති වෙන විදිහට හෝ අද්වේෂය ඇති වෙන විදිහට හෝ කමෝහය ඇති වෙන විදිහට හිතන හැබැයි අවිද්‍යාව සත්‍ය හිතලා මං මේ හිතන්නේ රූපෙටයි කියලා යාකලහම පින්වහම උපේ විඥානය විඥාන සමේතං ආරමණසටිති විඥානය කියලා අරමුණේ පිටනවා කියන්නේ මේ සිහි කරපු හිත පුදී අයිති මේ රූපෙටයි කියලා හිතේ. සංකාරයේ තියෙන gati ටික ඔක්කොම අර රූපෙට අයිති කියලායි දැනගන්නේ. ඔය වගේමයි කන ඉදිරි පිටට සත්‍යයක් ඇහෙනකොට අර නොදන්නා භාෂාවකින් කියනවා වගේ කතා කරනකොට තේරෙන්නේ නැහැ වගේ සුතේ සුතපත්තා කිසිම දෙයක් හිතන්න කියන්න කරන්න බැරි ඒක විපාක මාත්‍රයක්. ඇහි මාත්‍රයක් විතරයි. ඒ ශබ්දයේ සැබෑ ස්වභාවය පෙන්වන්නේ නැහැ අභ්‍යාවෙන්. ඊගාට ඒ ශබ්ද නිමිත්ත එහෙමම හිතට ඔසවලා අරගෙන මේ අහවල් කුරුල්ලගේ හඬ, අහවල් ගායකයාගේ හඬ, අහවල් කිනාගේ හඬ කියලා අර හිතේ තියෙන සද්ද රූපයේද හිතනවා හිතින් කියින් කියින් කරනවා සංකාරපච්චය විඥානං කියලා කියන්නේ ඊට පස්සේ මම හිතුවේ සත්‍යතයි කියලා හිතපු දේ සත්‍යතත් සත්‍යයේ හිතපු දේට ක්‍රියාකල්ලයි දැනගන්න දැන් ඔබේ විඥානයේ පිහිටලා ආරම්භණය පැත්තට මේ gati ටිකත් එක්කම දැන් ඔබට තියෙයි සත්ත්ව පුද්ගලයන්ගේ රූප බලන්න පුළුවන් කමයි. වටිනා මිල මුදල්, ගෙවල් දොරවල් මේ ඇහින් බලන්න පුළුවන් කමයි. මිහිරි සත්තුන්ගේ හඬවල අමහිරි අප්‍රිය ආමනාප වචන අහන්න පුළුවන්කම දැන් තියෙන්නේ ඔබට. ආයතන ඉදිරියට ටික දෙන්නා කරගන්න. ගන්ධයක් ගත්තත් එහෙමයි රසයක් ගත්තත් එහෙමයි පොට්ටබ්බේ ස්පර්ශයක් ගත්තත් එහෙමයි ඔය ස්පර්ශ ආයතන හයේ විපාක මට්ටම හිතින් කියෙන් කිරින් කිසිවක්ම කරන්න බැරි පෙනේ මාත්‍රයක්ම විතරයි පෙනේ මාත්‍රයක්ම විතරයි අපි ඒක දන්නේ නැති තාක් ඒ ලක්ෂණය හඳුනන්නේ නැති තාක්ම අවිද්‍යාව ඒ තාක්ම දැකපු අහපු දේ හිතෙන් ඔසවලා අරගෙන රාග දේශ මොහ වශයෙන් හැදෙනවා මම මේ හිතෙන් කියන කිරින් කරන රාග සහගත හෝ දේශ සහගත හෝ මොහ සහගත හිතපු කතිය පෙනුණු රූපේ ගැනයි අහමු ශබ්දේ ගැනයි දැනුණු ගන්ධේ ගැනයි දැනුණු රසය ගැනයි කයට ස්පර්ශ වෙච්ච ස්පර්ශය ගැනයි හිතන්නේ කියලා දිට්ඨියෙන් යාකලොත් නැත්තම් දැනගත්තොත් ඔබ ඔය දෙකම එතකොට සංකාරපච්චය විඥානං කියනකොට ඔබ මේ භවයට ආපහු ආйти වෙච්ච කෙනෙක්. ස්පර්ශ ආයතන හයි ලෝකේ හදාගත්ත කෙනෙක්. දැන් හරියට කොහොමද ගන්නවද? කෝච්චිය එනකම් රේල් පාරට බෙල්ල තියාගෙන ඉන්න කෙනෙක් වගේ යෝගා. තාම මැරිලා නැහැ. මැරෙන්නේ නැහැ. කෝච්චියේ එනකම්. මේ දරුවා කියලා හිත තියාගෙන ඉන්නවා භූතේ විපරිණාම වෙන දවසේ එනකම්ම තණ්හාවෙන් හිත තියාගෙන ඉන්නවා. මේ මට රත්තරන් මෙච්චරක් තියෙනවා රිදී මෙච්චරක් තියෙනවා මෙච්චර ගයක් තියෙනවා කියලා ඔය දැන් කෝච්චියට බෙල්ල තියාගෙන ඉන්නවා වගේ යොබ ඉන්නේ. තාම කෝච්චිය ආවේ නැහැ. කෝච්චිය ආපු දවසටයි බෙල්ල දෙන්නේ මිසක ඒ වගේ The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.